ඉතින් ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ නම් එක තැනයි ගන්න පුළුවන්කම ඊළඟට තම තමාම ගලපලා බලන්න අර විදිහට විඥාණයෙන් නාම රූපයට නාම රූපයෙන් සලආයතනයට සලආයතනයෙන් පස්සේට ඔය එක තැනකවත් මෙන්න මේ කියන අනන්තර ප්‍රත්‍යය දෙන්නේ නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන පමණයි අනන්තර ප්‍රත්‍ය යෙදෙන්නේ. එතකොට ඊළඟට අපට තියෙන්නේ සමානතර ප්‍රත්‍යය. සමානතර ප්‍රත්‍යයේ අනන්තර ප්‍රත්‍යයේ වෙනසක් නැහැ. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්නේ ඒ ශ්‍රාවකයාට ඇතම් ශ්‍රාවකයෙකුට අනන්තර කියනකොට මේක වැඩි තේරුමක් වෙනවා ඇතම් කෙනෙකුට සමානතර කියනකොට තේරුමක් වෙන වැටහීමක් එන නිසා. එතකොට සමානතර ප්‍රත්‍යේ අපි ශීර්ෂයේ ගම්මු ඒක අත්හරින්නට බැරි නිසා සමානතර ප්‍රත්‍ය කියලා කියන්නේ එක ශීර්ෂ 18යිමයි එන්නේ. සමානතර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු චිතං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු චිතං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ සෝත විඥාන ධාතු චං සෝත විඥාන ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ ඝාන විඥාන ධාතු ච තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ Thank you. ජීවහා විඥාන ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ කාය විඥාන ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පේත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකාණං ච ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ පොරිමා පොරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තරපච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තරපච්චේන පච්චයෝ පොරිමා පොරිමා අභ්‍යා කතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ පොරිමා පොරිමා අභ්‍යා කතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තරප්පච්චේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේ ධම්මා උප්පජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මාන සමනන්තරප්පච්චේන පච්චයෝති මේක තමයි සමනන්තර ප්‍රත්‍යයේ නිර්දේශය විස්තරය අනන්තර ප්‍රත්‍යයට වඩා වෙනසක් නැති වග මම කිව්වා එනිසා අපි ඒ පිළිබඳව සාරාංශවයි විස්තරය කරන්නේ ඒතර එතනත් චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මාන සමනන්තර පච්චේන පච්චෝ අර විදිහටම චක්කු විඥාන සිත එහි වැඩ කරන චෛතසිකාතත් එක්ක ඒ චිත්තෝත්පාදය ඊට පස්සේ පහළ වෙන මනෝ ධාතුව කියන සම්පටිච්ඡන සිතට අනන්තර ප්‍රත්‍යයෙන් පත් වෙනවා ඒ වගේම ඒ කියන ඊළඟ සම්පටිච්ඡන සිත නැමැති මනෝ ධාතුව ඊට පස්සේ පහළන සම්තිරණ කියන මනෝ විඥාන ධාතුවට සමානතර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඉතින් එහෙමනම් ඔය විදිහට සෝත විඥාන ධාතුව මනෝ ධාතුවට ඊට පස්සේ වැඩ කරන මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව නම් වූ සම්තිරණයටත් ඝාන විඥානය මනෝ ධාතුව නැවති සම්පටිච්ඡනයටත් සම්පටිච්ඡනය නැමැති මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව නැමැති සම්තිරණයටත් ඊළඟට ගාහන විඥානයත් ඒ විදිහටම ගන්නට ඕනේ. ජීවා විඥානය, කාය විඥානය ඒ ටික ඒ විදිහටම ගන්නට ඕනේ. එහෙම ගත්තට පස්සේ එතන 10ක් සම්පූර්ණ වෙනවා. ඊළඟට අපට අර අනිත් ටික ඉස්සලා කියලා දුන්න පරිදිම තමයි මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට ප්‍රත්‍ය වෙනවා අනන්තර ප්‍රත්‍යයෙන් ඒ කියන්නේ කුසල ජවන් වැඩ කරන වෙලාවේදී. මෝල මූල් කුසල ජවනයක් පස්සේ පස්සේ අව්‍යාකෘතයකට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ කුසල ජවන අවසානයේදී වැඩ කරන විපාක සිත්වලට ඒවා තද ආරම්මන වෙන්නත් පුළුවන්, භවාංග වෙන්නත් පුළුවන්. ඊළඟට අර විදිහට මූල් මූල් අකුසලයක් අර ආකාරයෙන්ම කුසලයකට ජවන්න අවස්ථාව අකුසලයකට ජවන්න අවස්ථාවේදී අකුසලයක් අර ආකාරයෙන්ම භවාංගයකට තදාරම්මණයකට භවාංගයකට ප්‍රත්‍ය වෙන එතකොට අකුසලය අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ කියන විපාකයට. ඊළඟට අර විදිහට අව්‍යාකෘත ධර්මයක් කුස විපාක හරි ක්‍රියා හරි. ඒත් ඒ විදිහට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය දැනගන්නට ඕනේ. මේ කුසලයකට ප්‍රත්‍ය වෙනකොට අව්‍යාකෘතයක් අර විදිහටම තේරුම් කරගන්නට ඕනේ. පංචද්වාරයෙන් ගත්තනම් අරමුණ ඒක කුසල් පහළ වෙන විදිහට හිත පාවිච්චි කළා නම් යෝනිස මනසිකාරය පාවිච්චි කළා නම් අර විදිහට වත්තපන චිත්තය තමයි ජවන් වලට මෙහා පැත්තෙන් තියෙන්නේ. එතකොට වත්තපන චිත්තය ක්‍රියා ඒක අව්‍යාකෘත. එතකොට පළවෙනි ජවණයට ඒක ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි මුල් මුල් අව්‍යාකෘෂයක් පස්සේ පස්සේ කුසලයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. අනිත් එක අකුස ඊළඟට අපි මනෝද්වාරයෙන් ගත්තා නම් ඒක අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කළා නම් අරමුණ එතකොට මනෝද්වාර වර්ජනේ පළවෙනි ජවණය. ඉතින් මනෝද්වාර වර්ජනේ කියවත් වත්තපණය කියවත් සිත් වශයෙන් එකයි පංචද්වාර වීතිවලදී වත්තපණය කියලා හඳුන්වනවා මනෝද්වාර වීතිවලදී ඒ නමින්ම හඳුන්වනවා ඊට අකුසලයේ පැත්ත ගත්තත් ඒ වගේ ඉතින් ඔන්න ඔය ටික තමයි දැන් සමානතර ප්‍රත්‍යෙ අනන්තර ප්‍රත්‍ය විස්තර කරපු ටිකම තමයි ඒකට ඉතින් උපමාවක් දෙනවා විශේෂය දක්වන්නට හොඳටම අනන්තර වෙනවා කියන එක දැක්වීමට සාමාන්‍ය උපමාවක් දෙනවා. දැන් පළවෙනි එකේදී අපට කිව්වේ සක්විති රජුරවන්ගේ පැවිදි වීම නැත්නම් රාජ්‍ය හැර යාම පුත්කමුරුවන්ගේ රාජප්‍රාප්තියට හේතු වෙනවා කියලා. දැන් මේකට උපමාවක් දෙන්නේ සක්විති රජතුරුවන්ගේ මරණය අපොත් කුමාරයාගේ රාජප්‍රාප්තියට හේතු වෙනවා කියලා. එහෙම තමයි උපමාව වඩාත් ඒක ප්‍රකට කිරීමට එහෙම දැක්වුවා. එතකොට දැන් මේකත් අර විදිහට අවිජ්ජාපත්‍ය සංඛාරා කියන තැන පමණමයි කියෙදෙන්නේ. ඉතින් ඔබට සමහරලාට හිතෙයි දන්නේ දැන් මෙහෙම පුරිමා පුරිමා කුසල ධම්මා පච්චමානං පච්චමානං අභ්‍යකතානං ධම්මානං අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ගත්තට පස්සේ යොදන්නට බැරිද දැන් අපි කිය කුසල් ගන්නකො පුඤ්ඤාභිසංකාර කියලා නැත්නම් ආනෙන්ජාවිසංකාර කුසල් ගන්නකො ඒ කුසල චේතනා ටික අරගෙන දැන් ඒ කුසල චේතනා ටික විඥාන සංකාරපච්ච විඥානං කියන තැන එතෙන් දෙය දෙනවද කියලා ඔබට හිතුණොත් ඔබට හිතුනොත් ඒක වැරදි. මක්නිසාදයක් කුසලයකින් කවුරක්වත් චුත වෙන්නේ නැහැ. කුසලයකින් චුත වෙන්නේ නැහැ. අකුසලයකින් චුත වෙන්නේත් නැහැ. කුසලයක හරි අකුසලයක හරි විපාකයෙන් තමයි චුත වෙන්නේ. ඒ නිසා එක ගන්න බෑ කියන්නේ ඒකයි. ඒ කියන්නේ පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ආනෙන්ජාபிසංකාර චේතනා ඒ කුසල් වීතියක් අවසානයේදී විපාකයක් වැඩ නොකරේ කුසලයෙන් කවුරක්වත් චුත වෙන්නේ නැහැ. මරණයටපත් වෙන්නේ නැහැ. එහෙම චුත වුණා නම් කියදෙනවා. ඒ නිසා ඒ වගේ තැන් පරිස්සමෙන් ඒක තමයි මම කියේ දැන් මේ කියන ටිකට අමතරව ගොඩක් තව හිතන්න තියෙනවා. හැබැයි ඉතින් මේ කියන ටික ඉස්සරලා තේරුම් ගන්න. කියන ටික ඉස්සරලා තේරුම් අරගෙන ඊට පස්සේ ඔබට තව තව ප්‍රශ්න පැන නැගුණොත් අපිට ඒ කාලේ ඕන තරම්ව ඉගෙන ගන්නකොට උගන්වනකොට ස්වයං අධ්‍යයනය කරනකොට හුඟක් ප්‍රශ්න ආවා. ඉතින් ඒ ආපු ප්‍රශ්නත් ඔය මතු කර කර තමයි මේ ප්‍රශ්නත් ඇදලා දමදම තමයි ඔබට මේක ඉදිරිපත් කරන්නේ. මොකද බණ කතාන්දර කියනවා වගේ ලේසි වැඩක් නෙවෙයි මේක තේරුම් මේවා තේරුම් ගන්න. ඉතින් එහෙමනම් ඔන්න අපි අද අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක විස්තර කළා. අනන්තර ප්‍රත්‍යයට හුඟ වේලාවක් ගත්තා. ඒ අනුසාරයෙන් සමානතර ප්‍රත්‍යත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඊළඟට අපට තියෙන්නේ සහජාත ප්‍රත්‍යය. සහජාත ප්‍රත්‍යය සාජාත ප්‍රත්‍යයේ නිර්දේශේ එන්නේ චත්තාරෝ කන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චයෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චයෝ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුට්ඨානානං රූපාණං සහජාතප්පච්චේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සාජාතප්පච්චේන පච්චයෝ කිංචි කාලේ න සාජාතප්පච්චේන පච්චයෝ මෙන්න මේ මෙන්න මේ කියන ශීර්ෂ පහ තමයි සාජාතප්පත්තියට තියෙන්නේ දැන් බලන්න ඔබට දැන් එදා අපි ඔබට කීවා අධිපති ප්‍රත්‍යක් පිළිබඳව චන්දචිත්ත විරය විමාංශා කියන මේ ටික අධිපති වෙනවා ඊළඟට ඒක මුල් කරගෙන රූප පහළ වෙනවා නම් ඒකටත් එන්නේ කියන චිත්තචෛසික උපකාර වෙනවා ඒ කියන අධිපති ධර්ම උපකාර වෙනවා කියලා ඔබට අපි කිව්වා. දැන් එදා අධිපති කියලා කිව්වා දැන් අද කියනවා සහජාත කියලා තවත් ආකාරයකට. බලන්න කොච්චර ඒවා දැන් මෙතන සහජාත කිය වෙනවා තව ඉස්සරහට යනකොට අන්‍යමන් අන්‍යෝන්‍ය වශයෙන් වුණාට ප්‍රත්‍යවේීමක් ගැන කියනවා. ඊළඟට ඇතිභාවයෙන් උපකාර වෙන එකක් ගැන කියනවා. දැන් බලන්න මේ දැන් මෙතන කියන්නේ සහජාත. එකට ඉපදීම වශයෙන් ඔවුනොවුන්ට උපකාර වෙනවා මේ නාම රූප ධර්ම. ඒ උපකාර වෙන ශක්තියට එකටම පෙරපසු නොවීම ඉපදීම වශයෙන් උපකාර වෙන ශක්තියට කියනවා අධිපති ප්‍රත්‍ය කියලා. මේ සහජාත ප්‍රත්‍ය කියලා. ඒක තෝරන්නේ ආලෝකයේ ඇතිවීමත් එක්කලා අඳුර දුර වෙනවා වගේ කියලා. දැන් ආලෝකයේ ඇති වෙනකොට ආලෝකයේ ඇති වෙලා පස්සේ අඳුර අයින් වෙනවා කියලා වෙන්නේ නෑනේ. දැන් අපට අපි කියමුකෝ දැන් විදුලිය විසන්දි වෙච්ච වෙලාවකදී එකපාරම විදුලිය එනවා. ඒ ආවට පස්සේ විදුලිය ඇවිල්ලා ටික වෙලාවක් යනකොට අඳුර නැති වෙනවද? නෑ විදුලිය එමයයි අඳුර පහවීමයි පෙරපසු නොවි සිද්ධ වෙනවා. අඳුර තැනක පහනක් දාලනකොට අපට පේනවනේ ගිරිකූර ගහනකොටම ආය වෙලාවක් යන්නේ අඳුරට ඇති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි පෙරපසු නොවි නාම රූප ධර්ම තවත් නාම රූප ධර්ම වලට උපකාර වෙනවා. ඒකට කියනවා සහජාත ප්‍රත්‍ය කියලා. අන්න බලන්න පළවෙනි එක තෝරනවා සහජාත පච්චයෝති. එකට ඉපදවීම වශයෙන් උපකාර වෙනවා උදව් වෙනවා කියලා කියන්නේ චත්තාරෝ කන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චයෝ. අරෝප ස්කන්ධ හතර. ඒ කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ අරෝප ස්කන්ධ හතර ඕනම චිත්තයක් පහළ වෙනකොට මේ ටික තියෙනවා. ඒක විඥානය කියන එක චිත්තේම තමයි. මේ ටික තියෙන අපි කියනකො දැන් චක්කු විඥාන සිත පහළ වෙනවා කියලා. ඒකේ චෛතසික හතනේ වැඩ කරන්නේ. ඒ හත පහළ වෙනකොට මේ අරූප ධර්ම කොටස් හතර තියෙනවා. කොහොමද තියෙන්නේ? චක්කු විඥාන සිත විඥානස්කන්ධය. ඒ සර්වචිත සාධාරණවල තියෙන වේදනාචෛතසිකේ වේදනාස්කන්ධය. සර්වචිත සාධාරණ හතේ තියෙන සංඥාචෛතසිකේ සංඥාස්කන්ධය. ඊතර චෛතසික පහ සංස්කාරස්කන්ධයයි. පස්ස චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන පහ සංස්කාර සමග චේතනා මුල් කොටයි එතකොට මේ චක්කු විඥාන සිත පහළ වෙනවා නම් මේ හතරම පහළ වෙනවා වේදනා සංඥා සංකාර විඥාන හතරම පහළ වෙන්නේ එකක් අඩුවෙන් පහළ වෙන්නේ නැහැ ආ එකක් අඩුවෙන් පහළ වෙලා නේද කියලා මා මාත් උපදින්න ඕන කියලා එහෙම ධර්මතාවකුත් නැහැ මේවට කියන්නේ අව්‍යාපාර ණය කියලානේ. එකකට අනිත් එක සකස් කරනවා කියලා එහෙම ස්වභාවයක් එහෙම තත්වයක් ඇත්තේ නැහැ. ඒක විශ්ව නීතිය. ඒක ධර්මතාවනෝ පහළ වෙන දෙයක්. ඉතින් මේ ධර්මතාව තුළ ධර්මතා කියලා පහළ වුණාට දැන් අපට ධර්මතා කියලා ඔළුවට පොල්ලක් අරගෙන ගහනකොට දුකක් නැත්තේ නෑනේ. ඉතින් මේ ධර්මතාවන් තේරුම් අරගෙන මේ ධර්මතාවන්ගෙන් මිදීමේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්නේ ක්‍රමය කියලා දෙන විදිහ තමයි මේ එතකොට. ඒ ක්‍රමය කියලා දෙන විදිහ මේ. මේ කියලා දුන්න විදිහ බුදුරජාණන් වහන්සේ. එතකොට මෙතනදී අර විදිහට සතර අරෝපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන ඔවුනොන්ට එකට ඉපදීම වශයෙන් ආධාරයි. ඒ කියන්නේ ඒ හතරම එකට ඉපදෙනවා. එකටම නිරුද්ධ වෙනවා. හැබැයි එකට ඉපදීම තමයි මෙතන කියන්නේ. එකට නිරුද්ධ වීම, එකටම නිරුද්ධ වුණාද නැද්ද කියන එක ඒක අදාළ ඒ එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනවා කියන ඒ ශක්තියට කියන්නේ සංපයුක්ත ප්‍රත්‍ය කියලා. දැන් මෙතන කියන්නේ එකට ඉපදීම කියන එකයි. ඒකට එහෙම ගත්තට පස්සේ මෙතන කියන්නේ ඒ කියන චිත්තචෛසික එකට ඉපදීම. සහජාත ප්‍රත්‍ය. ඕනෝට උපකාර වෙනවා. ඒ කියන්නේ එකකින් තොරව අනිත් තුනට උපදින්නට බෑ. දෙකකින් තොරව අනිත් දෙකට උපදින්නට බෑ. තුනකින් තොරව අනිත් එකකට උපදින්නට බෑ. වේදනාව නැත්තම් සංඥා සංකාර විඥානට උපදින්නට බෑ. වේදනා සංඥා නැත්තම් සංකාර විඥාන වලට හට ගැනීමක් වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර නැත්තම් විඥාන වලට හට ගැනීමක් නැහැ. විඥාන නැත්තම් වේදනා සංඥා සංකාර වලට හට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ඒක ඒක ඉබේටම පහළ වෙනවා. ඒ කියන්නේ කුසල් හිතක්ද අකුසල් හිතක්ද විපාක සිතක්ද ක්‍රියා සිතක්ද ඔය මොන හිතෙත් තියෙනවා මේ ස්කන්ධ හතර තියෙනවා කරනවා එතකොට ඒ නිසා ඔවුනොවුන්ට ආධාරයි එතකොට ඊළඟට චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්ච එතකොට පඨ ව්යාපෝ තේජෝ වායෝ කියන මේ හතරත් ඒවා එකට ඉපදීම වශයෙන් ආධාරයි. එකටම උපදින්නේ. එකම ආයුෂයකුත් පවතිනවා. එකම කාලයක් තමයි පවතින්නේ. එතකොට ඒ විදිහට පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන එක තනියෙන් පවතින්න බෑ. සමහරව අපි ඔය සමහරු කියනවානේ දැන් වතුර වාගේ දෙයක් ගත්තට පස්සේ ඒකේ පට ආපෝදා මේ ආපෝධාතුවයි වැඩි. ගල් කැටයක් ගත්තොත් ඒකේ පටවි ධාතුව වැඩි. ඒක වැරදි. කුලකාමාගෙන එනවා ගත්තොත් ඒකේ වායෝ ධාතු වැඩි. ඒ විග්‍රහය වැරදි. එහ ඒ විග්‍රහය වැරදි කියන්නේ මේ સિદ્ધාන්තය බලන්න දැන් මෙතන කියන්නේ සතර මහා භූත රූප ඒකාන්තයෙන්ම එකටමයි උපදින්නේ. වෙන උපදින්නේ නැහැ. දැන් අපි ගත්තොත් එimhe ගල් කැටයක පටවි ධාතුව 70ක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ 10 ගාණ තියෙනවා කියලා ගත්තොත් එහෙම එහෙම නැත්නම් පටවි ධාතුවේ 100ට 50කට ආපෝ තේජෝ වායෝ නැතුව පවතින්නට පුළුවන්. එහෙනම් සාජාත ප්‍රත්‍ය කියන එක ගලපන්න බෑනේ එතකොට. ඒ නිසා එහෙම එකක් නැහැ. ගල් කැටයක් ගත්තත් පටවි ආපෝ තේජෝ වායෝ සංයුතිය සමානයි. වතුර වීදුරුවක් ගත්තත් පටවි ආපෝ තේජෝ වායෝ සංයුතිය සමානයි. කුලකක් හමාගෙන ආවනම් ඒකෙත් පටවි ආපෝ තේජෝ වායෝ සංයුතිය සමානයි. ඒ අර ප්‍රකට කරන වෙන ලක්ෂණ ගල් කැටේ මෘදු ගතිය නෙමෙයි තද ගතිය ප්‍රකට කරන පටවි ධාතුව. වතුර වීදුරුවේ ආපෝ ගතිය වැగిරෙන ගතිය ප්‍රකට කරන ආබන්ධන ගතිය නෙවෙයි. තේරුණාද? වායෝ ධාතුවේ ඒ විදිහට මේ පිම්බෙන ගතිය ප්‍රසාරණය වෙන ගතිය පෙන්වනවා එතනදී. ඒකයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් වායෝ ධාතුව ඉහළට ඉහළට යනකොට ඝනත්වය අඩුයි කියලා කියන්නේ එතකොට. දැන් ඒක කියන වෙන මොකක්වත් නෙවෙයි. ඒකේ පවතින පටවි ගතික බව අඩු වෙනවා කියන එක. පටවික තද ගතිය, මෘදු ගතිය තියෙනවා. දැන් අපි කියනකොට දැන් අපි ගල් කැටයක් ගන්නවා, කේක් ගෙඩියක් ගන්නවා. කේක් ගෙඩිය මෘදුයි, ස්පොන්ජ් කෑල්ල මෘදුයි, ගල් කැටේ තදයි. එහෙම කියලා පටවි ධාතුව ගල් කැටේ වැඩි, ස්පොන්ජ් කෑල්ලේ පටවි ධාතු අඩුයි එහෙම එකක් නැහැ. ස්පොන්ජ් කෑල්ලේ තියෙන්නේ මෘදු ගතිය පටවි ධාතුවේ. යකඩ කෑල්ලේ ගල් කැටේ තියෙන්නේ තද ගතිය. තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය විදිහට පටවි ධාතුවේ ලක්ෂණ ගොඩක් තියෙනවනේ. ඒක අමතර ඔබේ දැන ගැනීම සඳහා ඒක කිය මොකද මතභේදයට තුඩු දීලා තියෙනවා තැන් තැන් වල අපි දැකලා තියෙනවා. එතකොට දැන් මෙතනදී ඔන්න බලන්න ඒ කියන පටව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ ශක්ති හතරක් එකටම ඉදීම වශයෙන් ඕනෝන්ට ආධාරයි එතනක් තියෙන එතකොට සහජාත ප්‍රත්‍ය. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප. ප්‍රතිසන්දි ගන්න මොහොතේ රූප කීවට පස්සේ අපි මනෝලෝම ගම්මුකෝ. පිරිමියෙකු වශයෙන් උපදිනවා නම් රූප මිටි තුනක්වත් මව් කුසක වාගේ උපදිනවා නම් ප්‍රතිසන්දි ගන්නවා නම්. ගැහැණියක වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා නම් ස්ත්‍රී ආත්ම භාවයක් නම් රූප මිටි තුනක්. ගැහැණුත් නොවන පිරිමිත් නොවන කෙනෙකු විදියට නම් ප්‍රතිසන්දි ගන්න රූප මිටි දෙකයි. පිරිමියෙක් වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා නම් ඔක්කාන්තිකේ නාම රූප කියවනේ. ඒ රූප කොටස මොනවාද? අපි කියන්නකෝ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරක හිතකින් ප්‍රතිසන්දි ගන්නවා කියලා හිතා ගන්නකො. ඒ ප්‍රතිසන්දි ගන්නකොට එයාට ඒක ත්‍රි හේතුක සිතක් නිසා පටව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය පුරුෂ භාව රූපය 10යි 10 එකයි. ඒකට කියන්නේ භාව දශ කියලා. පටව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාද රූපය කාය දශ පටවියාපෝ තේජෝ ආයෝ අන්නගන්ධ රසෝජා ජීවිත ඉන්ද්‍රිය හෘදේ වස්තු රූපය වස්තු දසකේ එන්නේ කියන රූප මිටි තුනවත් පහළ වෙන්නට ඕනේ. ගැහණියක වශයෙන් නම් අර පුරුෂ භාව රූපය වෙනුවට ස්ත්‍රී භාව රූපය. පිරිමියෙකුත් නෙවෙයි නම් ගැහණියෙකුත් නෙවෙයි නම් පණ්ඩක ඔබතෝ ව්‍යංජනක වාදී වාගේ කෙනෙක් නම් ස්ත්‍රී භාව රූපේ පිහිටන්නේත් නැහැ. පුරුෂ භාව රූපේ පිහිටන්නේත් නැහැ. එහෙනම් කාය දශකයයි වස්තු දශකයයි පමණයි පිහිටන්නේ. ඔක්කාන්තික්කනේ නාම රූපං කියවනේ නාම කොටසකුත් වැඩ කරනවා. අපි අරගත්තේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික විපාකසිත කියලා. ඒ විපාකසිත ගත්තොත් එනේ විපාකසිතේ චෛතසික වැඩ කරනවා විරති තුනයි අපමඤ්ඤා දෙකයි හැරෙන්නට අනික් චෛතසික. එතකොට 38න් පහක් අඩු වුණාම 33යි. ඒ චෛතසික 33 අතුරින් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකේ සංඛාර ස්කන්ධයයි. චේතනාව ඇතුළු කොටස සසු චෛතසික 31 සංස්කාර ස්කන්ධයයි. හිත සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සිත විඥානස්කන්ධය. මෙන්න මේ ටික තමයි නාම කියලා කියන්නේ. ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණවුන්ට එකට ඉපදීම වශයෙන් ආධාරයි. එතකොට මේ දෙකම එකට ආධාරයි. දැන් අපි සාමාන්‍යයෙන් දැන් නවීන විද්‍යාවට අනුව ගත්තට පස්සේ දැන් යුක්තාණුවක් බවට පත්වීමට කාලයක් ගත වෙනවනේ. ශුක්‍ර ධාතුවකුත් ඩිම්බයකුත් එකතු වෙන තැනක් තියෙනවනේ. එතකොට ඒක ඒකට ප්‍රතිසන්දි විඥානයක් බැසගත්තේ නැත්නම් ඒක යුක්තාණුවක් කියලා හඳුන්වන්නේ නැහැ. එන්නේ ප්‍රතිසන්දි විඥානය බැස ගන්න අවස්ථාව තමයි මෙතන කියන්නේ. ශුක්‍ර ධාතුවක්, ඩිම්බයක්, කාන්තාවකගේ ගර්භාෂය තුල තියෙන අවස්ථාවම නෙවෙයි මෙතන කියන්නේ. ඒ දෙක එකතු වීමෙන් ප්‍රතිසන්දි විඥානයක් දැස ගන්නකොට යුක්තාණුවක් වෙනකොට අන්න ඒ අවස්ථාවයි මෙතන කියන්නේ. ඒ අවස්ථාව තමයි ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චයෝ කියන්නේ. එතකොට අන්න එතන තියෙන යුක්තාණුව තුල මෙන්න මේ කියන අර කියන රූප කලාප දෙක හෝ රූප මිටි දෙක හෝ තුන හෝ තුන මෙතනම ගන්නවා මොකද හේතුව මෙතන හේතුක සිතක් ගත්තු නිසා ඒ රූප මිටි තුන සහ මේ කියන වේදනා සංඥා සංකාර විඥාන කියන සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික චිත්තෝත්පාදය විපාක චිත්තෝත්පාදය එතන පහළ වෙනවා. ඒක පෙරපසු නොවීම පහළ වෙනවා. එතකොට ඒ කියන රූප මිටි තුනයි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකයි ඔවුනොවුන්ට එකටම ඉදීම වශයෙන් උපකාරයි. අන්න ඒක තමයි කියන්නේ සහජාත ප්‍රත්‍ය. එතන ඔවුනොවුන්ට නාම ටික අර රූප මිටි තුනට රූප මිටි තුන අර නාම හතරට ස්කන්ධ හතරට උපකාර වෙනවා. අන්න ඒක තමයි නාම රූප වුණොන්ට ප්‍රතිසන්දි ගන්න මොහොතේ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ. එතකොට දැන් සිද්ධ වෙන දෙයක්. ඒ කුසලය කරලා තිබුණා නම් ඒක සිද්ධ වෙනවා નિરાයාසයෙන් සිද්ධ වෙන වෙලාවට. ඒක කවුරක්වත් කරන දෙයක් නෙවෙයි. හේතුක සිතක් පහළ වෙලා ආකෝ පුරුෂ භාව රූපේ පහළ වුන්නේ නැහනේ. මේක ත්‍රි හේතුක සිතක් නිසා පුරුෂ භාව රූපේත් පහළ වෙන්න ඕනේ නේ පුරුෂින්ද එහෙම එකක් නැහැ කර්මය කළා නම් විපාකේ ස්වයන් සිද්ධයි. කුසල වේවා අකුසල වේවා. ඊළඟ අවස්ථාව චිත්තචේතසික ධම්මා චිත්ත සමුට්ඨානානං රෝපාණං සහජාතක් පච්චේන පච්චයෝ. මේ කියන්නේ චිත්තජ රූප ටික. චිත්තචෛසික ඒවා කුසල් වෙන්නට පුළුවන්, විපාක වෙන්නට පුළුවන්, ක්‍රියා වෙන්නට පුළුවන්, රූප උපදවන. චිත්තජ රූප. චිත්තජ රූප උපදවනවා. එතකොට ඒ අදාළ අදාළ සිත පහළ වෙනකොටම අපි කියනක අපට තරහිතක් පහළ වුණා කියලා. ඒ තරහිත පහළ වෙනකොටම මෙන්න මේ කියන රූප කලාප පහළ වෙනවා. එතකොට චිත්තජ රූප තියෙනවානේ 17ක්. චිත්තජ රූප 17යි. කාය විඤ්ඤාති කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති ඒකාන්තයෙන් චිත්තය මුල් කරගෙන හටගන්නේ. ශබ්ද රූපය චිත්ත ඍතු දෙකෙන් හට ගන්නවා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා චිත්ත ඍතු ආහාර කියන හට තුනෙන්ම හට ගන්නවා. ඒ සත්‍යයෙන් හට ගන්නවා කියලා ගන්නවා. ඊළඟට පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ආකාශ රූපේ. ඒ නවයට එකතු වෙනවා අතන තියෙන උපචේ සංතති. එතකොට 17යි. මෙන්න මේ රූප අපි ඔය ඉතිස්සල්ලා ධර්මදේශනාවේදී වෙසක් පොහොය දවසේ කරපු දේශනාවේදී මොනවට පැහැදිලි කළා. දැන් ওই නාමිකව අපි කියලා දුන්නා. මෙන්න මේ කියන මේ චිත්තජ රූප පහල කරන මේ සිත් පෙරපසු නොවීම ඒ රූපත් එක්ක තමයි පහළ වෙන්නේ. අනසහජාත ප්‍රත්‍ය. සහජාත ප්‍රත්‍ය. ඊළඟ එක රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සාජාතප්පච්චේන පච්චෝ කිංචි කාලේන සහජාතප්පච්චින පච්චෝ. මෙතන රූපිනෝ ධම්මා කියලා විශේෂත්වයක් දැක්වේ හෘදේ වස්තු රූපේට. පංචවෝකාර භවයේ නම් අනිවාර්යයෙන්ම හෘදේ වස්තුව රූපය පහළ වෙනවා. මේ හෘදේ වස්තු රූපය පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒක උපකාර වෙනවා එකටම ඉදීම වශයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම. ඒකයි කිව්වේ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං සාජාතක්පත් වෙන පස්සේ. දැන් අපි ගන්නකො දැන් ප්‍රතිසන්දි ගන්න අවස්ථාවම ගත්ත හැකිනේ. ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී හෘදේ වස්තු රූපයක් පහළ වෙනවානේ. ප්‍රතිසන්දි ගන්නකොටම. එතකොට ඒකත් එක්කලා උපකාර වෙනවා. අර කියන ඒකට ඒක උපකාරණ චෛත සික සමූහය. දැන් ඔබට සමහරට කල්පනා වේදී ඔබ ඉස්සරලා කිව්වනේ ඉතින් ඔක්කාන්ත එක්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සාජාතප්පච්චේන පච්චය කියනකොට එතනත් මේ හෘදේ වස්තුව කියන වස්තු දශකයේ තිබුණා නේ මෙතන කියවනේ කියලා. ඔව් කීවා. මෙතන වෙනසක් තියෙනවා. කිංචි කාලේ සාජාතප්පච්චේන පච්චය. කිසියම් කාලයකදී තමයි හෘදේ වස්තුව ඒ කියන වේදනා සංඥා සංකාර විඥාන වලට උපකාර වෙන්නේ. න කිංචි කාලේ සාජාතප්පච්චේන පච්චය. කිසියම් කාලයක උපකාර වෙන්නේ නැහැ. කොහෙද? අරූපාවච බ්‍රහ්ම ලෝකවල වේදනා සංඥා සංකාර විඥාන කියන අරූපී ධර්ම පහළ වෙනවා. හෘදේ වස්තුව පහළ වීමක් නෑ. ඒකයි කිසියම් කලක උපකාර වෙන්නේ නෑ කියලා කිව්වේ අරූපී ධර්ම වලට හෘදේ වස්තුව. එන්නවන මොන ශීර්ෂ පහ හරි. දැන් මේක අපට දාගන්නට අවශ්‍ය කරනවා පටිච්ච සමුප්පාදයට. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සහජාත ප්‍රත්‍යය තියෙනවා. කොහොමද තියෙන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ එක චෛතසිකයක් මෝහ චෛතසිකය. සංඛාරා කියලා කියන්නේ තවත් චෛතසිකයක්, චේතනා චෛතසිකය. එතකොට එකම ස්කන්ධයක හැබැයි තියෙන්නේ. සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙන්නේ මේ චෛතසික දෙකම. මෝහයයි චේතනාවයි. එතකොට මෙතන එකටම වැඩ කරනවාක එකටම උපදිනවා කියලා කියවනේ. එතකොට අපට දැන් පුඤ්ඤාභි සංකාර ගත්තට පස්සේ අවිද්‍යාවත් එක්කලා එකට උපදින්නේ නැහැ නේ. ඒ චේතනා ඒ චේතනා 13 උපදින්නේ නේ අවිද්‍යාවත් එක්ක එකටම. අනුශේ වශයෙන් තියෙන එක වෙනම කතාවක්. ඒකට අපි ගන්නවා ඔන්න උපනිෂ්ඨ ප්‍රත්‍යයෙන් ගත්තොත් එහෙමනම් ඔන්න අවිද්‍යාව පුඤ්ඤාභි සංස්කාර අනිඤ්ඤාභි සංස්කාර වලටත් උපකාර වෙනවා කියලා ගන්නවා. දැන් මෙතන ගන්නෑ මොකද අවිද්‍යාව නැමැති මෝහය කුසල් හිතක් ආමාවචර වේවා රූපාවචර වේවා කුසල් හිතක් පහළ වෙනකොටම පහළ වෙන්නේ නැහැ. තදංග වශයෙන් හරි අඩුම වශයෙන් යටපත් වෙලා තියෙන්නේ. ඊළඟට ආනිඤ්ඤා විසංකාර අරූපාවචර කුසල චේතනා පහළ වෙනකොට ඒත් නැහැ. ඒතර විස්කම්මන වශයෙන් යටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙනම් කෝකටද මේක ගන්න තියෙන්නේ? අවිද්‍යාවත් එක්ක එකටම වැඩ කරන්නේ අපුඤ්ඤා විසංකාර ටික පමණයි. අකුසල චේතනා 12 පමණයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යාවත් එක්කලා ලෝභ චේතනා සුදුසු පරිදි එක එක වෙලාවට දැන් අපි කියමුකෝ සෝමනස්සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතේ චේතනාව පහළ වෙන්නේ කියලා පුඤ්ඤ විසංකාර වලින් ඒත් එක්ක අනිවාර්යයෙන්ම මෝහය තියෙනවා අවිද්‍යාව තියෙනවා අන්න එකටම උපදිනවා එතකොට එකටම උපදිනවා ඈ ද්වේෂ සහගතසේ චේතනාව කියන්නේ හේත් එක්කලා මෝහය එකටම උපදිනවා. මෝහ සිත් දෙකේ චේතනාව කියන්නේ ඒත් මෝහය එකටම උපදිනවා. මෝහය ਸਰවාකුසල සාධාරණ අකුසල චෛතසිකයක්නේ. ඒ නිසා අපුඤ්ඤාදි සංකාර නැමැති චේතනා 12ටම එකටම ඉපදීම වශයෙන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. එම නිසා අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන සහජාත ප්‍රත්‍ය තියෙනවා. කොයි ශීර්ෂයේද? චත්තාරෝ ඛණ්ඩාරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය. සතර අරෝපස්කන්ධ වුණොන්ට එකට ඉපදීම වශයෙන් ආධාරයි. දැන් මෙතන තියෙන ස්කන්ධය මොකක්ද? ස්කන්ධය එකයි. නමුත් ස්කන්ධයේ ඇතුලේ චෛතසික දෙකක් තියෙනවා. සංස්කාර ස්කන්ධයේ ඇතුලේ චෛතසික දෙකක් වෙනවා. එක ස්කන්ධයකට දැම්මට ඒ වගේ ක්‍රියාත්මක වීම වෙනස්. චේතනාව රැස් කිරීම ස්වභාවයක්, අවිද්‍යාව ඇත්ත වැසීමේ ස්වභාවයක්. ශක්ති දෙකක්. ඒ නිසා මේ දෙක එකටම ඉපදීම වාසේ මොකද අවිද්‍යාව නැත්නම් අකුසල චේතනාව උපදින්නට බෑ. එනිසා අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන සහජාත ප්‍රත්‍ය තියෙනවා. මම එකක් කියන මේ තරම්නම් සරල කරලා කොහොමවත් මේ ප ဋ ාණයට ආරම්භයක් මම අරගෙන නැහැ. ඊළඟට බලන්න සංකාරපච්ච විඥානං කියන තැන සාජාත ප්‍රත්‍ය තියෙනවද ඔබම කල්පනා කරලා බලන්න. ඒකාන්තයෙන් නැහැ. ඇයි? සංස්කාර කියන්නේ කර්ම. විඥාන කියන්නේ විපාක. චිත්තක්ෂණ දෙකක්. සහජාත කියලා කියන්නේ ඒක චිත්තක්ෂණිකව එකටම පහළ වෙන. පෙරපසු නොවීම පහළ වෙන. ඒ නිසා සංකාරපච්චය විඥානං කියන තැන අර කියපු එකක්වත් නැහැ. ඊළඟට අපට තවත් කාරණයක් කියන්නට තියෙනවා දැන් අර සාජාත ප්‍රත්‍යයේ අපි කියවනේ සතර අරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන එක තමයි ඒ ශීර්ෂයේ තමයි මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන තියෙන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න එහෙනම් සතර මහා භූත රූප වුණොන්ට ආධාරයි එකටම ඉපදීම වශයෙන් කියන ශීර්ෂය අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන තියේද නැහැ මොකද අවිද්‍යාව කියන්නේ නාමයක්. සංකාර කියන්නේත් නාමයක්. ඒ නිසා එතන පටව්‍යාපෝ තේජෝ වායෝ නැහැ. ඊළඟට ඔක්කාන්තික්කනේ නාම රූපම් ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන එක. මේක කර්ම රැස් කරන අවස්ථාවක් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. මෙතන ප්‍රතිසන්දි ගන්න අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා ඒකත් නැහැ. ඊළඟට චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං ආ අවිද්‍යාව මුල් කරගෙන හිත පහළ වෙනවා. එතකොට චිත්තජ රූප පහළ වෙන්නට පුළුවන් කයි. හැබැයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට සංඛාර රූප නෙවෙයි. සංඛාරත් නාම. ඒ නිසා ඒක වැඩ කරන්න පුළුවන් වුණාට පටිච්චසමුප්පාදයේ කෙට්ටු නිසා ඒකට ඇතුල් කරන්නට බෑ. පටිච්චසමුප්පාදයේ ආරම්භ තියෙන ප්‍රධාන අවයව ටික පමණයි. ප ဋ ාණේ සියලු අවයව කුඩා මහත් සියලු අවයව ධර්මතාව ටික ධර්ම ස්වභාවයන් ටික ගන්නවා. ඊළඟට රූපිනෝ ධම්මා අරූපිනං ධම්මාන ආ හෘදේ වස්තු රූපය වේදනා සංඥා සංකාර විඥාන වලට උපකාර වෙනවා කියනකොට ඉතින් අවිද්‍යාව කියන්නේ හෘදේ වස්තු රූපය නෙවෙයි. ඒ නිසා එතෙන්ද ගන්නත් බෑ. හැබැයි අවිද්‍යාව පහළ වෙනකොට ඒක හෘදේ වස්තු ඇසුරු කරගෙන නෙමෙයිද පහළන්නේ නෑ නෑ හෘදේ වස්තු ඇසුරු කරගෙන තමයි හැබැයි පටිසමුප්පාදයේ පටු නිසා, කෙට්ටු නිසා මෙතන සම්බන්ධ කරන්නට බෑ. ඒක දැනගන්න. ඊළඟ එක බලන්න දැන් අපි ඊළඟට යනවා සංකාරපච්චය විඥානං කියන තැන එතකොට සාජාත ප්‍රත්‍ය ශීර්ෂ පහෙන් එකක්වත් නැහැ. විඥානපච්චය නාම රූපං කියන තැන අන්න තියෙනවා. මොකද්ද තියෙන්නේ? චත්තාරෝ කන්ද ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ සාජාතප්පච්චන පච්චය. ඒ මුලින් තියෙනවා විඥාන විඥානස්කන්ධය. නාම රූප ගොඩේ නාම කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර. එහෙනම් සතර රූපස්කන්ධ ඔවුනොන්ට එකට ඉපදීම වශයෙන් ආදාරයි කියන එක එතන තියෙනවා. මොකද හේතුව විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ පහ ඒක චිත්තක්ෂණිකව පහළ වෙනවා. ඒ නිසා විඥානපච්චය නාම රූපං කියන තැන සහජාත ප්‍රත්‍යයේ පළවෙනි ශීර්ෂය වන සතර අරූපස්කන්ධ වුණොන්ට එකට ඉදීම වශයෙන් ආදාරයි කියන ශීර්ෂය තියෙනවා. දෙවෙනි එක බලන්න චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං සාජාතප්පච්චේන පච්ච ඒක නැහැ මොකද විඥාන කියන කියන්නේ නාමයක් අනිත් පැත්තෙන් නාම රූප කියන තැන නම් තියෙනවා. චත්තාරෝ මහා භූතා. එතකොට එතන භූත රූප ටික තියෙනවා. එයි අනේකාන්ත වශයෙන් ගත්තට පස්සේ පටවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ රසෝජා ආකාශ රූපේ තියෙනවනේ. හැබැයි මෙතන කියන්නේ සතර මහා භූත මේ පැත්තෙත් තියෙන්නට ඕනේ. විඥාන ගොඩෙත් තිබ්බනම් ඔන්න හරි. විඥාන ගොඩේ නෑ. සතර මහා භූත රූප ටික තියෙනවා නාම රූප ගොඩේ. ඉතින් මෙතන මෙතන අංශ දෙකක දෙකකනේ ප්‍රත්‍ය දෙකක දෙකක සම්බන්ධ වෙනන්නේ ඒ නිසා නාම රූප ගොඩේ පටවියාපෝ තේජෝ වායෝ තිබුණාට මෙහා පැත්තේ නැහැ ඒ නිසා එතන සතර මහා භූතෝ වුණොන්ට එකට ඉපදීම වශයෙන් ආධාරයි කියන ශීර්ෂය විඥානපත්‍ය නාම රූපං කියන තැන නැහැ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාතප්පච්චේන පච්චේ ඒක මොකද කියන්නේ එතන තියෙනවා එයි නාම කියන එකේ විඥාන කියන එකත් ඇතුළත් වෙනවා. අනිත් පැත්තෙන් රූප කියනකොට ඒ රූප ගොඩේ අර කියපු කාය දසක, භාව දසක, වස්තු දසක කියන දසක රූප කලාප තුන පවතිනවා. එතකොට ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය විඥානපච්චය නාම රූපං කියන තැන තියෙනවා. නාම රූපච්ඡ සලායතනං කියන තැන නාම රූපච්ඡ එතකොට තව ශීර්ෂයක් තියෙනවනේ චිත්ත චිත්තචෛසික ධර්ම චිත්තජ රූපවට ආධාරයි කියන එක ඒක එතකොට බලන්න දැන් මෙතෙන්ට දාගන්න පුළුවන් දෙක. ඉතින් අර නාම රූප කියනකොට රූප ටික, කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන ඔක්කොම ටික ගත්තොත් ගන්නට පුළුවන්. ඒ රූප 28ම ගන්නවා. නමුත් අර ප්‍රතිසන්දි ගන්න මොහොත විතරක් ගත්තොත් එම් ප්‍රවෘත්ති කාලයට අත්හැරලා දාලා ඒක වෙනස් වෙනවා. එතකොට දැන් එසේ නමුත් මෙතන රූප 28ම ගන්නකොට මෙන්න මේ කියන විඥානය ගත්තට පස්සේ චිත්තජ රූප වලට ඒක ආධාර වෙනවා. ඒ නිසා චිත්තචේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපාණං කියන ඒක ගන්නට පුළුවන් ක්‍රම තියෙන එතන වැඩ කරනවා. මොකද චිත්ත සමුත්‍රාණ රූප වලට මෙතන චිත්තේ තියෙනවනේ. ඒක ආදාරයි. චිත්ත චේතසිකා කියනකොට චිත්තේ තියෙනවා. චෛතසික නම් තියෙන්නේ නාම රූප කියන එකේ නාම කියන කැලලෙනේ. ඒ කැලලනේ චෛතසික කියලා කියන්නේ. එතන තියෙනවා. ඊළඟට රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාතප්පච්චේන පච්චය. හෘදේ ස්වરૂපය කිසියම් භවයක ප්‍රතිසන්දි ගන්න කාලයේදී වේදනා සංඥා සංකාර විඥාන කියන විපාක ස්කන්ධ හතරට ආධාරයි. මෙතන ගන්න බෑ. මොකද විඥාන කියන ගොඩේ රූප නැහැ. හෘදේ වස්තු රූපය නැහැ. ඒක ගන්නට බෑ. විඥාණයෙන් නාම රූපනේ. ඒ නිසා හෘදේ වස්තු රූපය මේ හෘදේ වස්තු රූපය නාම වලට ආධාරයි කියලානේ ගන්න. ඒ නිසා ගන්නට බෑ. ඕක ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් මෙහෙම යනකොට අර අපට අභිධර්මයේ විභංග ප්‍රකරණයට යනකොට විඥානයේ නාම රූපයට ආධාරයි නාම රූපේ විඥානයට ආධාරයි. අන්න ඒ ක්‍රමයේත් එක්ක යනකොට ගන්න පුළුවන්කමක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ චතුස්කය කියලා එකක් තියෙනවනේ. ප්‍රත්‍ය චතුස්කය, අඤ්ඤමඤ්ඤ චතුස්කය ආදී වශයෙන් එතන තියෙනවනේ. ඒකෙදි ගන්න පුළුවන්කමක් තියෙනවා නමුත් මේ අපි යන්නේ තවත් එක විදිහක් නෙමෙයි යන්නේ. ඒ ක්‍රමයට යනකොට ගන්නට බෑ. ඊළඟට බලන්න නාම රූපච්ඡය සලායතනං කියන තැන ඔය ප්‍රත්‍ය ශීර්ෂ පහෙන් කීයක් දාන්න පුළුවන්ද කියලා ගැටෙනවද කියලා බලන්න. නාම රූපච්ඡය සලායතන. බලන්න කල්පනා කරලා චත්තාරෝ කන්ද ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ සාජාතප්පච්චේන පච්චය දාන්න පුළුවන්. පුළුවන්. එයි නාම රූප කියනකොට නාම කියන්නේ වේදනා සංඥා සංකාර ටික. සලායතන කියනකොට මනායතනය කියන්නේ විඥාණය. ඒ නිසා සතර රූපස්කන්ධ වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය එකට මේපදීන වශයෙන් ආධාරයි කියන ශීර්ෂය නාම රූපච්ඡ සලායතන කියන තැන තියෙනවා. ඊළඟට සතර මහා භූත වුණුන්ට ආධාරයි එකට ඉපදීම වශයෙන් ඒක දාන්නට බෑ. එයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර තිබුණාට නාම රූප කියන ගොඩේ සලායතන කියන ගොඩේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් එකක්වත් නැහැ. චක්කුසෝත ගාන ජීවා කාය පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගෙන පවතින්නේ කියන එක වෙනම කතාවක්. ඒක ප ဋ ාණේ යන්නට ඕනේ. ඒක ඇතන ඒකෙන් දෙවෙනි ශීර්ෂය නැහැ. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාතප්පච්චේන පච්චය කියන එක තියෙනවා. කොහොමද තියෙන්නේ? ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප. එතකොට නාම රූප කියන එකේ තියෙනවා මෙතන මේ පැත්තෙන් රූප තියෙනවා. රූප මිටි තුනම ගත්ත හැකි. හරිද? රූප මිටි තුනම ගත්ත හැකි. උපපාතික වාගේ පහළ වෙනවා. තවත් කොටස් ගන්නට පුළුවන්. රූප මිටි තුනම ගන්නවා. වත් කාය දශක, භාව දශක, වාත්තු දශක. ප්‍රතිසන්දි ගන්න මොහොතේ පහළ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විඥාන විඥාන තියෙනවා. එතකොට ප්‍රතිසන්දි ගන්න මොහොතේ ඔවුනොන්ට නාම රූප ආධාරය කියන එක ගන්නයි. ඊළඟට කෙනෙක් උපපාතිකව පහළ වෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔන්න ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා සංකාර එක්ක අනිත් පැත්ත තියෙනවා. චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවහායතන, කායායතන. පහම පහළ වෙන්න පුළුවන්. එහෙම ගත්තට පස්සෙත් ගන්න පුළුවන් ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය ඒ ක්‍රමයට ගන්නත් පුළුවන්. ඊළඟට තියෙන සම්බන්ධ කරන්න චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපාණ ඒක ගන්නට බෑ. මොකද හේතුව මෙතන චිත්තචෛසික ධර්ම තිබුණාට වේදනා සංඥා සංකාර කියන නාම රූප ගොඩේ අනිත් පැත්තේ නෑ චිත්තජ රූප. ඒ පැත්තේ තියෙන කර්මජ රූප පහක් පමණයි චක්කුසෝත ගාන ජීවා කාය. ඒ නිසා ඒ ශීර්ෂය නැහැ. ඊළඟට රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාතප්පච්චේන පච්චය. ඒක ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? නාම රූප කියන ගොඩේ කර්මජ රූපවල හෘදේ වස්තු රූපය තියෙනවා. වස්තු දශකය කියන එකේ. එතකොට හෘදේ වස්තුව අනිත් පැත්තේ සලායතන ගොඩේ මනායතනය කියන නාම ධර්මයට අරූපී ධර්මයට එකටම ඉදීම වශයෙන් උපකාරයි එතන සාජාත ප්‍රත්‍ය තියෙනවා ඊළඟට බලන්න සලායතන පත්‍යා පහස්සෝ කියන තැන අර ශීර්ෂ පහෙන් කොච්චර වැටෙනවද කියලා සතර අරූපස්කන්ධ වුණොන්ට ආදාරයි එකට ඉදීම වශයෙන් බලන්න තියනවාද කියලා සලායතන කියන එකේ 6 වෙනි ආයතනේ මන ආයතනය. පස්ස කියලා කියන්නේ සංස්කාරස්කන්ධයේ චෛතස් කොටසක්. එතකොට අන්න එතන තියෙන සතර ආරෝපස්කන්ධය උණුන්ට ආධාරයි කියන එකට මිපදීම වශයෙන් ආධාරයි කියන ශීර්ෂය තියෙනවා. දෙවෙනි එක සතර මහා භූත රූප වුණුන්ට ආධාරයි කියන එක. ඒක ගන්න බෑ. මොකද චක්කුසෝත ගාන ජීවාකාය කියලා කියන්නේ භූත රූප නෙමෙයි. එහා පැත්තේ තියෙන්නේ සංස්කාරස්කන්ධයටත් චෛතසිකයක් පමණයි පස්ස කියලා. ඒ නිසා ඒක යෙදෙන්නේ නැහැ කියන්නේ. ඊළඟට ඔක්කාන්තික්කනේ නාම රූපං ඒක ගන්නට පුළුවන්. ඇයි? ප්‍රතිසන්දි ගන්න මොහොතේ අපි කියමු කෝපපාතිකව කෙනෙක් පහළ වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මව් කුසක පහළ වෙනවා කියලා ගන්නත් පුළුවන්. කෝපපාතිකව පහළ වෙනවා නම් චක්කුසෝත ගාන ජීවවා කාය කියන ආයතන පහම පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මව කුසවක වාගෙන කාය රූපේ පහළ වෙනවා. එතකොට අනිත් පැත්තෙන් පස්ස. ඒ පස්සයිසිකේ පහළ වෙනවා. අපි කියන්නකො ඒ ප්‍රතිසන්දි ගන්නවනේ ප්‍රතිසන්දි ගන්නකොට පංචෝකාරය නම් අනිවාර්යයෙන්ම සංස්කාරස්කන්ධයට ඇතුළත් වෙච්ච එක වැඩ කරන බැරි පස්සේ පමණක් නෙමෙයි. නමුත් මෙතන අපට පටිච්චසමුප්පාදේ යන්නේ ඒ කොටසනේ. නැත්නම් මේ ප්‍රතිසන්දි ගන්න මොහොතේදී අදාළ සිත තියෙනවා. ඒක වැඩ කරන චෛතසික මුලුල්ලම තියෙනවා. ඉතින් එහෙමයි. නමුත් දැන් පටිච්චසමුප්පාදේ යන ක්‍රමයටනේ අපි මේ හැඩගැහෙන්නේ. එතකොට සලායතන පච්චා පස්සෝ කියන තැනදී අර කියන ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට එකට මේ ඉදීම් වශයෙන් ආධාරයි කියන හතරවෙනි ශීර්ෂය sorry තුන්වෙනි ශීර්ෂය එතන තියෙනවා ඊළඟට බලන්න චිත්තචෛසික ධර්ම චිත්තජ රූප වලට ආධාරයි කියන එක තියෙද කියලා බලන්න. ඒක නැහැ. මොකද පස්ස කියනකොට එතන චිත්තජ රූප නැහැ. ඊළඟට රූපිනෝ ධම්මා අරූපිනං ධම්මාන ඒකත් නැහැ. මොකද හේතුව? චක්කසෝත ගාන ජීවා කාය මිසක එතන හෘදේ වස් රූපේ නැති නිසා. ඊළඟට ආය ආය පාරක් බුලේ දලවන්න එනවා ඊළඟ ශීර්ෂයට පස්සපච්චය වේදනා කියන තැන බලන්න මුලින් ඉඳලා ආ සතර අරූපස්කන්ධ වුණුන්ට ආදාරයි කියන ශීර්ෂය තියෙනවා එකට ඉපදීම වශයෙන්. ඇයි? පස්ස කියලා කියන්නේ සංස්කාරස්කන්ධයේ චෛතසිකයක්. වේදනා කියලා කියන්නේ වේදනා චෛතසිකය. එතන ස්කන්ධ දෙකක් වුණුන්ට ආදාරයි කියලා යෙදෙනකොට සතර අරූපස්කන්ධ වුණුන්ට එකට ඉපදීම වශයෙන් ආදාරයි කියන ශීර්ෂය තියෙනවා. ඊළඟට සතර මහා භූත වුණුන්ට එකට ඉදීම වශයෙන් ආධාරයි කියන ශීර්ෂය ඒක නැහැ. මොකද පස්ස කියන්නේ නාම ධර්මයක්, වේදනා කියන්නේ නාම ධර්මයක්. ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණුන්ට ආධාරයි කියන ශීර්ෂය ඒකක් නැහැ. මොකද මෙතන රූප එකක්වත් නැහැ නාම විතරයි. ඊළඟට චිත්තචෛසික ධර්ම චිත්තජ රූපෝට ආධාරයි කියන ශීර්ෂය ඒකක් නැහැ. මොකද මෙතන චෛතසික දෙකක් පමණමයි තියෙන රූප ඉදීමක් ගැන කියන්නේ නැහැ. ඊළඟට රූපී ධර්ම, හෘදේ වස්තු රූපය, අරූපී ධර්ම වලට උපකාරයි එකට ඉදීම වශයෙන් කියන එක එකක් නැහැ. මොකද පස්ස කියලා කියන්නේ චෛතසිකයක් මිසක හෘදේ වස්තු රූපය නෙමෙයි. වේදනා පත්‍ය තණ්හා කියන තැන එතන ඇත්තෙම නැහැ. මොකද වේදනා කියන්නේ විපාක තණ්හා කියන්නේ කර්ම අවස්ථාවක්. ඒක චිත්තක්ෂණික වේදෙන්න ඕන. ඒකනේ සහජාතප්‍රප්තිය එකටම උපදින්නට ඕනේ. එතන එකක්වත් නැහැ. සහජාතප්‍රප්තිය චීරස එකක්වත් නැහැ. ඊළඟ එක තණ්හාපච්චය උපාදානං කියන තැන. එතන තියෙනවා. කොහොමද තියෙන්නේ? තණ්හාව තනි චෛතසිකයක් අනිත් පැත්තේ කාමෝපාදාන, ditthෝපාදාන ආදී වශයෙන් උපාදාන හතරක් තියෙනවානේ. එතකොට ලෝභයයි කාමෝපාදානය කියලා කියන්නේ. එතකොට ඒක ගන්නට බෑ සතර අරූපස්කන්ධ වුණෝන්ට ආධාරයි කියලා දාන තැන මොකද එකම චෛතසිකයේ එකම එක එකටම උදව් වෙනවා කියලා ගන්නෙ නැති නිසා. හැබැයි ditthi චෛතසිකයට ලෝභය උපකාර වෙනවා එකට ඉපදීම වශයෙන් ලෝභ මූලික ditthi සංපයුත සිත් හතරෙහිදී නිසා එතන සහජාත ප්‍රත්‍ය තියෙනවා කොමක්ද සතර ආරෝපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන විශේෂය තියෙනවා. එකට ඉදීම වශයෙන් මොකද දෙක්තියයි ලෝභයයි සිත හතරකම එකට උපදිනවා. ඊළඟට උපාදානපච්ච භව කියන තැන එතනක් තියෙනවා. කොහොමද ගන්න? උපාදාන කියනකොට කාමෝපාදානය කියන ලෝභය භව කියන එකේ ලෝභ චේතනා අටම පහළ වීමට ආධාරයි. සතර අරූපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන ශීර්ෂයේ සහජාත ප්‍රත්‍යයතන තියෙනවා. ඊළඟට ලෝභය දිට්ඨි සංසුවිත සිත් හතරේ ඒ සඳහා උපකාර වෙනවා. එහෙම වෙන් කරලා ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ලෝභ චේතනා 8ම 15 වීමට ආධාරයිනේ. එහෙම ගත්තාම එච්චරයි. ඒ කියන්නේ උපාදාන පත්‍ය භව. එතකොට දැන් ඔය තණ්හා පත්‍ය උපාදානං කියන තැන ඔය කියන පළවෙනි ශීර්ෂය විතරයි තියෙන්නේ. සතර අරූපස්කන්ධ වුණොන්ට ආධාරයි කියන එක තියෙනවා. සතර මහා භූත වුණොන්ට එකට ඉදීම වශයෙන් ආධාරය කියන එක මෙතන නෑ මොකද මෙතන රූප කතාවක් නැති නිසා. කියන ප්‍රතිසන්දි ගන්න මොහොතේ නාම රූප වුණොන්ට ආධාරය කියන එක මෙතෙන් දාන්නට බෑ මොකද ඒක විපාක අවස්ථාවක් මේක කර්ම අවස්ථාවක්. ඊළඟට චිත්තචෛසික ධර්ම චිත්තජ රූප උපදීමට ආධාරය කියන එක දාන්නට බෑ චිත්තචෛසික මෙතන තිබුණාට අනිත් පැත්තේ උපාදාන කියන තැනේ එහෙම එකක් නෑ. එතන තියෙන්නේ චිත්තචෛසිකම පමණයි. රූප උපදිනවා කියලා ගන්න බෑ. ඊළඟට රූපී ධර්ම නම් වූ හුදේවස් රූපයේ චිත්තචෛසික ප්‍රදීපදීමට ඔවුනොන්ට ආධාරයි කියන එක එකටම ඒක දාන්නත් බෑ මොකද හේතුව මෙතන හුදේවස් රූපයක් ගැන කියන්නම් මෙතන කියන තෘෂ්ණාවක් ගැන මේ චෛසික. ඒ වගේම උපාදාන පත්‍ය භව කියන තැනත් පළවෙනි ශීර්ෂයේ හැර අනිත් ශීර්ෂ හතර දාන්නට සම්බන්ධ කරන්නට බෑ යෙදෙන්නේ නැති නිසා. භවපච්චය ಜಾති කියන තැන සහජාත ප්‍රත්‍ය නැහැ මොකද භව කියන්නේ කර්ම සමූහයක් ජාතිය කියලා කියන්නේ ප්‍රතිසන්දිය. කර්ම විපාකයි. ඒ නිසා ඒක එකටම උපදිනවා කියලා ගන්නෙ නෑ. ඒක යෙදෙන්නේ නෑ නිසා එකක්වත් එතන යෙදෙන්නේ නැහැ. මොකද ශීර්ෂ පහම එකටම ඉදීම් වශයෙන් ආධාරයි කියලා නෙගත්තේ සාජාත ප්‍රත්‍ය. එතකොට එකක්වත් නෑ සංකාරපච්ච විඥානං කියන තැන. ඊළඟට විඥාන නාම රූප සලආයතන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී කියලා කියන ඔබට මම කිව්වා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම තමයි ඒකේ වෙනස තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන වර්තමාන ඵල පහ ජාති ජරා ව්‍යාධි මරණ ආදී කියලා කියන අනාගත ඵල පහ ඒ නිසා ඒක සම්බන්ධ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන සහජාත ප්‍රත්‍යයදෙන විදිහටම ජාති ජරා ව්‍යාධි මරණ ආදී කියන ඒ ධර්මතාවට එක හමු වෙදිත් මේක යොදා ගන්නට ඕන. Mm-hmm. ඒ ටිකම තමයි තියෙන්නේ ඒකේ වෙනසක් නැහැ. මේතන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාවට සහජාත ප්‍රත්‍ය යම් ආකාරයකින් මේ ශීර්ෂ ටික සම්බන්ධ වේද ගැළපේද ඒ විදිහටම තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ අවස්ථා ටිකේදීත් මේක ගැළපීලා යන්නේ. එහෙනම් මොන සහජාත ප්‍රත්‍ය කියලා ඉවරයි. බලන්න කුංචිවට තිබුණාට කොච්චර දෙයක් කියන්න තියෙනවද කියලා. ඉතින් ධර්මය ගැඹුරට අධ්‍යයනය නොකරන කෙනෙකුට මේවා තේරෙන්නේ නැ මොනවද කියන්නේ කියලාවත්. හැබැයි යම් මට්ටමකට තේරෙන කෙනෙකුට එයත් ප්‍රශ්නයක් අද්දර නතර වෙයි. මේක කොහොමද අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන්නේ? තේනවා නේද කොච්චර හිතන්න දෙයක් ඉතුරු කරනවද කියලා. කතාන්දර හැවොත් මේ හිතන්න දෙයක් නෑ ඔබට. ධර්ම කරුණු අහන්න කතාන්දර පැත්තකින් තියන්න. ධර්ම කරුණු වලින් දැනුවත් වෙන්න බුද්ධිය අවදි කරන්න හැංගීම් නෙවෙයි. ඊළඟට බලන්න ඊළඟ ශීර්ෂය මොකක් දෙන්නේ? අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. ඒකේ ශීර්ෂ තුනයි. චත්තාරෝ කන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ඔක්කාන්ති චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ අන්‍යෝන්‍ය ඊච්ඡාද අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා කියන එකයි කියන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා කියන එකට ඒ ශක්තියට බලන්න ඒක කොච්චර සහජාත ප්‍රත්‍යයයි මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි අතර තියෙන සියුම් වෙනස බලන්න. දැන් සහජාත ප්‍රත්‍යය කියලා කිව්වේ එකටම ඉපදීම වශයෙන්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියන ඊට වඩා වෙනස්. සහජාත ප්‍රත්‍යයට අපට උපමාවක් දුන්නේ ආලෝකය ඇතිවීමත් එක්කම අඳුර පහව යෑම පෙරපසු නොවි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයට අපට උපමාවක් දෙන්නේ ත්‍රිදණ්ඩය, කත්තිරික්කය. ඔය කහකට දාලා ඔය පාරවල් හදන උදවිය බලන් අර දඬු තුනක් තියාගෙන පාරවල් වල උස කොට මේ මතු වෙච්ච තැන් යට වෙච්ච තැන් බලනවා නේද සමාන කරන්. අන්න ඒ වගේ එකක්. එහෙම තියාගත්තට පස්සේ ඒ කාණ්ඩක් නැති වුණොත් පුළුවන්ද පවතින්න? ඔය කැමරා කරන ඇත්තන්ගේ කැමරාවලත් අඩු තුනක් තියාගෙන ඉන්නේ. ඒ කාණ්ඩක් කැඩුනොත් ගැලවුනොත් අනිත් අඩු දෙකටත් අඩු දෙකට පවතින්න පුළුවන්ද? අඩු දෙක උඩ තියෙන දෙයට පවතින්න පුළුවන්ද? බැහැ. අන්න ඒ වගේ තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ මේ නාම රූප වලට තියෙන එකකට අනෙකක් තියෙන සම්බන්ධතාව. තිබිය යුතු සම්බන්ධතාව ගැනයි මෙතන කියන්නේ. දැන් ඒකෙත් පළවෙනි එක බලන්න දැන් අර සහජාත ප්‍රත්‍යයට කියපු එකම මේකෙත් එනවා. ඒකෙන් ශීර්ෂ තුනක් එනවා. එතනින් එහාට යන්නේ නැහැ. බලන්න මේ එකක් ඒ දැන් මේ සහජාත ප්‍රත්‍යෙහි ශීර්ෂ පහක් තියෙනදත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ ශීර්ෂ තුනක් තියෙනදත් දැන් ඔබට බලන්න කොච්චර මම හිතන්න දෙයක් ඉතුරු කරනවද කියලා. හිතන්න ක්‍රමේ හදලා දීලා මං නතර වෙනවා. ඒ කියන්නේ ඔබට තනියෙන් හිතන්න නෙමෙයි තනියෙන් හිතන්න හිතන්න කියන තැනට ගෙනහිල්ලයි ඇඟිල්ල දික් කරලා මම නතර වෙන්නේ.